ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑන කෙටුවගල පාරණ සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේ Thank you.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 බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට ඊළඟ සූත්‍රය අදිවුත්තිපත සූත්‍රය අදිවුත්තිපද සූත්‍රය සවැත් නුවරමයි නිදානය හරිම ලස්සන සූත්‍රයක්. අතකෝ ආයස්ම ආනන්දෝ යේන භගවා තේන ප්‍රසංකමි. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. උපසංකමිත්වා භගවන්තං අබ්බවදිත්වා ඒකමන්තං නිසීති. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා එකත් පස්ස වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මන්තං ආනන්දං භගවා එතදෝ එකත් පස්ස සිටි ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට මෙන්න මේ වගේ වදාලා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහිම වදාලා. ඊයේතේ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ දාරන්නේ බුදුරණවහන්සේ දානන්දන් සන්නහසට යේති ආනන්ද ධම්මා තේසං තේසං අදිඋත්තිපතානි අභිඤ්ඤා සච්චිකිරියාය සංවත්තಂತಿ විසරදෝ අහං ආනන්ද සත්ත පටිජානාමි තේසං තේසං සතහ සතහ ධම්මං දේසෙන්තු යතහ යත පටිපන්නෝ සත්තා වා අතීති ඤස්සති අසන්තං වා නත්ථීති ඤස්සති හීනං වා හීනන්ති ඤස්සති මේ බුදුරන් වහන්සේගේ ස්වභාවය පැහැදිලි වෙන්න බලන්න ආනන්දය මේ ධර්මයන්ගේ අධිවෘත්ති පද ඒ කියන්නේ අධිවචන පද ඒ කියන්නේ විවහාරික පැහැදිලි කිරීම නිරුක්ති වචන වලින් දෙන්නේ මෙන්න මේ මෙන්න මේ විවහාරේ මේ ලෝකයේ හැමෝම මොකද වෙන්නේ අර අනත්ත්‍ය නියත්තමානින් පස්සලෝක සදේවක නිවිට්ටන් නාම රූපස්මින් ඉදන් සත්‍යන්ති මඤ්ඤති කියන නාම රූපෙට ෆිංගගෙන එක ඇත්ත කියලා හිතනවනේ දැන් මේ නිරුක්තියක් සංඥා විපාකයක් නේ නිරුක්තියක් කියන්නේ එතකොට මෙන්න මේ බුදුරණවහන්සේ කතා කරන්න වෙන්නේ සංඥා විපාකයක් හෝ නිරුක්ති පදයකින්නේ කතා කරන්න බෑනේ විවහාර කරන්න බෑනේ එතකොට මෙන්න මේ මේ පදය මේ නිරුක්ති පදයකින් මේ කතා කරලා පෙන්නන්නේ ඉස්මතු කරලා පෙන්වන්නේ. මෙන්න මේ නිරුක්තිය පෙන්වන නැත්නම් මේ අදිවචන පත, අදිවුත්ති පද මෙන්න මේවා මනාව දැනගෙන අභිඥා සත්‍ය කිරියයි. අන්න ඒකත් දැනගෙන ඒකත් අවබෝධයේ කියන්නේ ඒකට කොටු වෙන්නේ නැති වෙන්න අවබෝධයට සාක්ෂාත් කිරීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. අවබෝධයකට සාක්ෂාත් කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. විසරද භව ප්‍රතිඥා දෙන්නේ. ඒ කියන්නේ මේ මේ කිසිදු විදියකින් මේ අදිවචන මේ අදිවචන පදයන්ට නැත්නම් මේ අදිමුත්‍ති පදයන්ට කොටු වෙන්න නෙමෙයි කියන්නේ. දැන් අපි කොටු වෙනවානේ. පංචපාස්කන්ධේ කොටු වුණාද නැද්ද? කොටු නැබේ පංචපාස්කන්ධේ වචනෙන් අර්ථය දිවුන දෙයින් ඊතර වෙන්නේ නැහැ කොටු වුණා. බොජ්ජංග වලට කොටු වුණා. ආරෂ්ඨංග මාර්ගයට කොටු වුණා. මේ ඔක්කොම කොටු වෙලා. සිල් රැකීමට කොටු වුණා. ඒවට ආර්ථාන්විත දෙයක් ඇවිදලා මිසක් ඒකෙන් ඒ සංඥා විපාකයක් හැටියට පෙන්වලා විලියුමු කළ දුන්න ඒ ඒ දහම් කරුණ ඒකෙන් ඒ අදිවචන කාරණාවත් එක්ක අපි ඒකට රිංගගත්තා නිසා ඒක ඒක අවබෝධයක් වෙන විදිහට ඉක්මවන විදිහට පෙන්නපු මේ ධර්මයේ අන්න ඒකට යමු වෙලා නැහැ. බුදුරණවහන්සේ විසරදව මෙන්න මේ විදිහට ධර්මයක් වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ විසරදවයි දේශනා කරන්නේ. බලන්න විසරදං අහං ආනන්ද සත්‍ය පටජානම තේසං තේස මම විසරද ආනන්ද තේසං තේසං සතා ධම්මක් ඒ ඒ ධර්මයන් ඒ ඒ පරිදෝ ධර්මයන් මම එහෙම දේශනා කරන්නේ ඒ ඒ විදිහට ආબોධ කරගෙන විසරද අසාමාන්‍ය හැකියාවද නැද්ද මේක පින්වතුනි හිතා ගන්න බැරි හැකියාව දැන් අපි නම් මොකක් හරි දුන්නාම දැන් අපි අපි ගන්නෙ මේකනේ ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි läගගෙන රිංගගෙන සංකාරය කියන්නේ මේක, විඥානි කියන්නේ මේක. අපට ඒක හම්බෙලා. ඒකේ läගගෙන රිංග ගැනීමක් හම්බෙලා. බුදුරණවහන්සේ සංඥාවේ විවහාරයක්, විවහාරයේ මේ සංඥා විභාගයක් කරන විවහාරයක් එක තමයි මේ කරුණ පැහැදිලි කරේ. මේක කරේ මේ ධර්මයේ දේශනා කරේ මේ මේ අවබෝධයට නැත්තම් මේ මේ පිරිසිදු දැකීමට මේ මේ තහත්වාදී වෙන්නටයි මේ ධර්ම දේශනා කරේ. ඉතින් ඒ එහෙමයි විසරද බව ප්‍රතිඥා දුන්නේ. ඒ හැකියාව. එහෙම ලෝකෙ කෙනෙකුට හැකියාවක් තියෙනවද? දැන් අපි මොකක් හරි කෝත් ඒකට ලං වෙනව නේද? අපි ඒකට එකතුනවද නැද්ද? දැන් මේකෙන් හොඳට පැහැදිලි වෙන්නේ නැද්ද පින්වතුනි ධර්මයේ පහවරක් කියන එක? ධර්මයේ පහවරක්. ඒ ඒ ගොඩ වෙන්නේ නගින්නේ. අපි මේකේ මොකද කරන්නේ? අපට ඒ ගොඩ වෙන්න නෙමෙයිනේ. අපි අපි නගින්න කලින්ම කරේ තියාගන්නවා. වතුරට බැහැලා නගින්න කලින්ම කරේ තියාගෙන යන්න යන්නේ. අන්න ඒ වගේ වෙන්නේ මේ ඉබඩ වීමට සිදු තියෙන එක තමයි පවුර කියන්නේ. එතකොට ඒ තමයි මේ වචනපතය. මේ නිරුත්ති මේ විස්තර කිල්ලි ටික. අපි මේකට රිංග ගන්නවා. රිංග පළවෙනි තැනම රිංග ගත්තාමයි මොකොත් කොහෙද වෙන්නේ? ඊතර වෙනවා තියා අහලකට සද්ධාව කියලා එන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මෙහෙම හැකියාවක් තියෙන බුදුරන් වහන්සේ මෙහෙම ධර්මයක් මේ දේශනා කරේ. ඉතින් මෙන්න මේ ධර්මයක් මෙහිම දේශනා කරන්න එහෙම ප්‍රතිඥා දෙන්නේ කොහොම හැකියාවක් තියෙන උත්මයනේ. අපට හිතා ගන්න පුළුවන්ද? අපට මේ බුදුරණවහන්සේ පෙන්නපු ධර්ම දේශනා කරද්දී නවත්තන දැන් ක්‍රම වචන නෙමෙයි අකුරු නෙමෙයි ඒවපව අපි හොඳට බලන්න වෙනවා. එච්චර අසාමාන්‍ය හැකියාවකින් සිංහනාද කරපු උත්මේ බුදුරණවහන්සේ කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට විසරදව ආනන්ද මම අවබෝධ දේශනා කරේ. මේ තේසන් තේසන් දස ධම්මාන ධම්මදේශිත අන්නේ ආකාරයට ඒ තිබෙන දේ ඒ විදිහටම ඒ කියන්නේ දැනගෙන ඒ කියන්නේ යථාපටිපන්නෝ සන්තංවා අත්ති ඤස්සති අසන්තංවා නත්ති ඤස්සති ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මෙහිම තිබෙන තිබෙනවා නම් යම් කිසි කාරණා තිබෙනවා කියලා දැනගන්නවා. නොතිබෙනවා නම් නොතිබෙනවා කියලා දැනගන්නවා. ලාමකණයි ලාමකයි කියලා දැනගන්නවා. හීනයි පණීතයි ප්‍රණීතයි නම් ප්‍රණීතයි කියලා ඥාසතින් දැනගන්නවා. ඒතකොට බුදුරන් වහන්සේ ඒ කෙනාගේ ස්වභාවය දන්නවා. ඒ දැනගෙන තමයි ඒ කෙනාට ඒකට කොටු වෙන්නේ නැති වෙන්නේ. දැන් බලන්නකෝ මම උදාහරණයක් කියන්නම්කෝ. හසී භාරද්වාජයට කුඹුරු හානවා කිව්වා. හසී භාරද්වාජ කිව්වා මේ මේ තමන් කුඹුරු හාගෙන කන්න අපි හොඳට අතපය තියෙන තරුණයෙක් නේ කියලා. ඔව් මම කුඹුරු හාගන්නවා. දැන් කුඹුරු හාගෙන කනවා කීවට පස්සේ කසි බාරද්වාජ කිව්වද මේ බොරු කියන්නේ කියලා. ඇයි ලෞකික සම්මාදිට්ඨිය ඉස්මතු වුණා. දැන් මොකද ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ. නැත්තම් බොරුවක් නේ කිව්වේ. දැන් ලෝකේ ගතතර පස්සේ ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ නේ කියන කෝණියාව. අන්න ඒකට යමු වුණා. දැන් කුඹුරු වහන හැටි විස්තර කළ දුන්නාට පස්සේ කුඹුරු වහන හැටි කොට වුණාද ඒකට? නෑනේ. දැන් කුඹුරු වහන්න නැහැ ඊතර වෙන ප්‍රතිපදාවට අනුගත වුණා. ඔන්න බලන්න මේ මේකේ අපි දැන් කුඹුරු වහන අන්න මේ කුඹුර මේකයි දැන් මේ අපි ඒක läගගෙන ඒකට ගිජු වෙලා ඒක එක්කම ඉන්නවා. මේ ඊතර වෙන ප්‍රතිපදාවකට අනුගත වෙන්නේ නැහැ. එතකොට දැන් ඒ කෙනාගේ ස්වභාවයට නෙමෙයි කතා කරන්නේ. හැබැයි ඒ කෙනාගේ ස්වභාවයට කතා කරන්නේ ඒ කෙනාගේ හැකියාවත් එක්ක. අන්න දන්නවා එයාගේ හීන ස්වභාවයේ හීනත්වයේ ප්‍රනීත ස්වභාවයේ ප්‍රනීත ස්වභාවයේ ඊළඟට යම් කිසි කාරණාවක් ඔහුට තිබෙනවා නම් ඒ තිබෙන එක නැත්තරමින් නැති එක අන්න ඒ ඒ ඒ ස්වභාවය දැනගෙන බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන විසරදව අර පත වචන පත හසුරුවන් යන්නේ එකත් එක්ක ඊළඟට උත්මේ උත්මේ සෞතරංවා සෞතරංජ අනුත්තරංවා අනුත්තරංජ යම් කිසි කෙනෙකුට උත්තර දෙයක් තියෙනවා නම් ඒක ඊළඟට ශ්‍රේෂ්ඨ දෙයක් අනුත්තර වූ දෙයක් තියෙනවා නම් ඒක දැන් අර සමාධි සමාපත්තියයේ ඒ ඒ පරියායක දැන් අපි ගත්තොත් පුක්කුසාති ඊළඟට බාහ්‍ය දාරුචීරිය ඊළඟට උපදේශ පරිබ්‍රාජ කියා දැන් මේ ඒ ඒ අයගේ ඒ ඒ කරුණු එක්කනේ කතා කරන්නේ අන්න මේ කරුණු බුදුරන් වහන්සේ දන්නවා යතහ යතහ යතහවා පනතං ඥාතේයං වා දට්ඨේයං වා සච්චිකාතේයං හතහතතා ඥාසිටතිවා දක්ඛතිවා සච්චිකරසිත තහානම් මේතං විජ්ජති තදනොත්තරියං අනන්ද ඥානේන යජිදං තත්ත තත්ත යතහ භූත ඥානං ඒතස්මා චාහං ආනන්ද ඥාන අඤ්ඤාං ඥාන උත්තරීතරම පණීතරම නැතිති වදා බුදුරණවහන්සේ ළඟට වදාරනවා මහණෙනි ආනන්ද මෙන්න මේ විදිහට යථාර්ථය කියන්නේ ඒ කාරණාව ඒ විදිහටම දැන් යම් කිසි කෙනෙකුගේ යම් කාරණ යම් දෙයක් ඒ අයුරින් දැනගත යුතුද දැක්ගත යුතුද සාක්ෂාත් කළ යුතුද ඒ අයුරෙන් මේ දැනගෙන දැකගෙන සාක්ෂාත් කරන්නේද කියන මෙන්න මේ කාරණාව විද්‍යාමාන උදය එතකොට දැන් ඒ දැන් දන්නවනම් දකින්නවනම් යම් කාරණාවක් ඒ විදිහට මේක සාක්ෂාත් කරනවා කියන මෙන්න මේ කරුණෝ තානමිතං විජ්ජතිය සිදුවෙන දෙයක් ඒ ඒ ඒ ඒ කාරණා විදිහට දන්නවනම් ඒත ඒත දදනුත්තරයන් ආනන්ද ඥානීන අදිදන් තත්ත තත්ත තතහ යතහපුත යම් කිසි විදියකට මේ ඥානයන්ගේ ශ්‍රේෂ්ඨ දෙයක් එනවද ඒ තමයි යතහභූත ඥානය. ඒ කියන්නේ මේ සියලු ඥාන අතරින් ශ්‍රේෂ්ඨම ඥානය තමයි අන්‍ය වූ ඥානයන්ට වඩා ප්‍රණීතම දේ තමයි යතහභූත ඥානය. ඊට වඩා ප්‍රණීත දෙයක් නැහැ කියලායි මම කියන්නේ කියලා බුදුරණවහන්සේ දානවා. දැන් මේ බලන්න බුදුරන් වහන්සේගේ මේ හැකියාව මේ ධර්මයේ දේශනා කරන හැකියාව මේ ඒ අයගේ ස්වභාවය දැන් මෙතන මේ ඒ අයගේ ස්වභාවය කතා කරේ ඒ ඒ ස්වභාවය ඉස්මතු කරලා බුදුරන් වහන්සේ දෙන හැටි ධර්මයේ දේශනා කරන හැටි අර ඒ වචන පටයන් එක්ක ඒ වචන ස්වභාවය එක්ක ඒවට කොටු නොවන විදිහට දැන් දැන් අපට කරන දෙයක් නෑ ලෝකයක් කොටු වුණාට නේද බුදුරණවහන්සේ ඒකට මේ ප්‍රශ්නයක් නැහැ නේ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ ඒ අයට ඒ පරියායේ ඒ ඒ වචනට කොටු නොවෙන්න එයාලගේ කෝණේ යථාර්ථය දැකගන්න බුදුරණවහන්සේ කතා කරේ. ඒකයි පින්වතුනි අපි නිතරම ඔබට කියන්නේ නිදාණය පරියාය මෙන්න මේ ඔක්කොම දේශනායි බලන්නේ. නැත්තම් අපට කියපුවා නෙමෙයි තියෙන්නේ. ඒ ඒ අයට කියපුවා. තව කෙනෙක් දැන් දැන් අපේ සභාවේ දැනගෙන කතා කරාද? දැන් අපි බද්ද වග්ගීලන කතා කරපොදී බද්ද වග්ගීලන සභාවේ කතා කරේ. එතකොට යාළුවට කතා කරන්නේ මෙන්න මේක හොඳට හිතන්න පින්වද නැත්නම් අපරාධේ මේ බුදුරන් වහන්සේගේ ධර්මය මග හැරී යනවා ඉදසීමේ ආනන් අතාගත අතාගත බලාන යෙහි බලේ සමන්නාගතෝ අතාගත සාසබන් තහනම් පටිජානාති පරිසාස සියනද නදති බ්‍රහ්මචක්කම් භවත්තේ කතමාන දස මහණෙනි මෙන්න මේ ආකාර අතාගත යන අතාගත බල වලට පැමිණිලයි මේ සිංහනාද කරේ. එතකොට මේ දැන් මේ විදිහට මේ කාරණාව බුදුරන් වහන්සේ මේ වචන හැටියට ප්‍රකාශ කරන්නේ ඒකනේ අදි වචන නිරුක්තිනේ පැහැදිලි කරන්නේ. ඒතකොට මේ පැහැදිලි කරන්න බුදුරන් වහන්සේ වචන හසුරුවන ඒ ඒ ඒ ඒ වචන වලට කොටු වෙන්නේ නැතුව ඒ වගේ ඉක්ම වෙන විදිහට මේ ධර්මයේ යොදන ආකාරය මේ පැහැදිලි කරේ තවත් කරුණු 10ක පිළිතලා. අන්න ඒක තමයි අර කලින් පැහැදිලි කරපු සිංහනාත් සූත්‍රෙම තියෙන්නේ. ඒ තමයි අතාගතයන් වහන්සේ සිදුවන දේ සිදුවෙන ආකාරය තහත්ත වශයෙන් පජානාති වෙලයි ඒ තථාගත බලයට ඇවිදලායි ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම අතීත අතීතවත් අනාගත වර්තමාන මෙන්න මේ කර්ම සමාදානයේ ඒ වගේ හේතු විපාක තහත් වශයෙන් දැනගෙනයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඊළඟට ආනන්ද මේ සියලුම සබ්බත් ගාමී ප්‍රතිපදා තහත් වශයෙන් දැනගෙන සිංහනාද කරේ. නොඑක ධාතු ස්වභාවය තහත් වශයෙන් දැනගෙන සිංහනාද කරේ. ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ බැස ගැනීම දේ දැනගෙනයි සිංහනාද කරේ. පරපුජ්‍යලයන්ගේ පරසත්‍යයන්ගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණිනුයි ධර්ම දේශනා කරේ. ජහාන විමෝක්ෂ ඒ දැනගෙන ධර්ම දේශනා කරේ. ජහාන විමෝක්ෂ සමාපද්දී උත්තාන සංකීලේශ වෝදාන මෙන්න මේවා සම්පූර්ණයෙන් දැනගෙනයි සිංහනාද කරේ ධර්ම දේශනා කරේ පුබ්බේ නිවාසේ පිටූපපාතේ ආසවක්කය මෙන්න මේවා ඇති කරගෙනයි ධර්ම දේශනා කරේ ඔන්න බලන්න පින්වතුනි බුදු කෙනෙකුගේ හැකියාව මේවා ඉගෙන ගන්නකොට කවුද හිතන්නේ කාටද හිතෙන්නේ අනේ බුද්ධ වචනේ පොඩි දෙයක් හරි අඩු වෙලා ඇති අනේ ඒ කියන්නේ ශ්‍රාවකයත් වෙනම් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් කියන්නේ අඩු කරන්නේ අනේ අපි මේකෙන් අපට තේරණ ටික ගන්නවා තේරණ ටික කරනවා එහෙම හිතෙන්න විදිහක් නෑනේ. බුදුරණන් වහන්සේගේ ස්වභාවය යම් කිසි කෙනෙකුට අංශු මාත්‍රයක් තේරෙනවා නම් Tamanට තේරෙන දේ කරන්නේ තමන්ට පුළුවන් දේ කරන්නේ තමන්ට වැඩෙන දේ කරන්නේ නෑ. මේ ශ්‍රද්ධාව අංශු මාත්‍රයක් තියෙනවා. මොකද හේතුව? ඒ බුදුරණන් වහන්සේගේ මෙහෙම හැකියාවක් තියෙද්දි අපි කවුද? අපට තේරෙන දේ කරන්නේ. අපට වැඩෙන දේ කරන්නේ. අපි කවුද? අන්න යා යමු වෙනවා බුදුරණවහන්සේගේ ධර්මයට ඒක. ඒක තමයි පින්විතනේ ඒ අදිවුත්ති පද සූත්‍රය.